අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දෙනවා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතය. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. සිතට දැනෙන මිහිරියාව එදා යුගය රසවත් කර මේ ගීත වලින් ඔබට අපින ඔබ කොයිතරම් ඔබේ ජීවිතයේ තරුණ කාලයට ගිහිලා ඒ රස විඳින ලබනවාද කියන කාරණයක් පැහැදිලි. ඉතින් මේ හැම දෙයක්ම ඒ මිහිර විඳිනවා නම් එය තමයි අපේ සතුට බවට පත් වෙන්නේ. ඒක හැම වෙලාවකම අප උත්සාහ කරන්නේ අමරණීය මතක සුවඳ හරහා ඔබට ඒ රසවන්ත මිහිර එදා යුගයෙන් අපි සමීප කරන්නේ. එහිදී අපි ග්‍රැම්ෆෝන් ගීත විතරක්ම නෙවෙයි, එදා ගුවන් විදුලිය තුළ ඇසුණු අද නොඇසෙන ගීත අපේ වැඩසටහනට එකතු කරගැනීමෙන් තමයි මේ රසය ඔබට සමීප කරන්නේ. ඉතින් මේ ආදරණීය මිහිර අපි මේ සතියේත් ඔබට ඉතාම රසවත්ම ගීතපදකින් සමීප කරන්න බලාපොරොත්තු වෙන ආරාධනා කරනවා. මේ ගීතමය මිහිර විඳ ගන්න ඔබටත් මේ විනාඩි කිහිපය තුළ අප සමග හොරන් දෙන්න කියලා. අද කියන්නේ 40 දශකයේ අග භාගයේ මේ ගීතේ මේ දැන් නව පරපුරෙත් කුඩා දරුවෝ ගායනා කරනවා හොඳට දැකලා තියෙනවා මේ පාසල් වල උත්සවවල මේ අපේ මුල්ම ගීතේ තමයි මේ අපේ සියලුම ශ්‍රාවකින්ද දැනුම් දෙන්නේ මේ අපේ මුල්ම ගීතේ රස විඳින්න ත්‍රිලිෂා ගුණවර්ධන සමග සිරි අයියා අර අයියයි නංගිගේ අම්මයි තාත්තයි වර්ණා කිරීමක් නේ මෙතන කෙරෙන්නේ අනේ අනුශාරින් තමයි මේ ගීතය රචනා වෙලා තියෙන්නේ. මේ ලිෂියා ගුණවර්ධන සමග සිරි අයියා. වහන්සේ මම හිතන්නේ හැම කෙනෙක් දන්නේ රාශූරී ලතාවල් පොළ ගීතය ගායනා කරන්නේ. කරුණාරත්න අධිශේකර ශූරින් තමයි රචනා කළේ. ආර් සුදර්ශනම් සමග ගෝවර්ධනම් කියන සංගීත අධ්‍යක්ෂකවරු දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරු දින තමයි මේ ගීතයට සංගීතය සැපුවේ. චිත්‍රපටයේ අහිංසක ප්‍රයෝගී දෙබස් කැවු චිත්‍රපටය ගායන ශිල්පී කලාසූරි ලතා වල්පා ඒතරමී සාමාන්‍ය අපේ ගීත පෙළ ගැස්මේ විවිධ රස ඇති විවිධ නෑන ශිල්පීන් ශිල්පිනියන් ගායනා කරන කොලොම්බියා හිස් මාස්ටර් බොයිස් තුළු පැටි වලින් පුටාගත්තු ගීත තමයි මේ විදිහට පළගස්සන්නේ. අපි සංගීත ශෛලීන් වලත් විවිධ රස ඇති විවිධ හැඩතල ඇති ගීත අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. මම හිතන්නේ මේ ගායන ශිල්පියාට අනන්‍ය වුණු මේ ගායනය මම හිතන්නේ අර සංගීත නිර්මාණ නිසා ගීතේ රිද්මය ගායනා කළේ ෆ්‍රෙඩි සිල්වාගේ අමුතු හඬ ඒ රසාලිත්ව බව මේ ගීතෙන් අපිට මනමින් පැහැදිලි වෙනවා මේ ගීත මේ විදිහට පෙළගස්සනකට අපිට පැහැදිලිව ලබා දෙන මේ අමතුම් වලින් කියවෙන කාරණාත් එක්ක කොයිතරම් සතුටක් ඔබ විඳිනවද කියලා ඒ වගේම විවිධ ගීත මතක් කිරීම කරනවා අපි අප උත්සාහ කරමු ඉදිරි සතිවලදී ඔබ එවූ ලිපි වල සඳහන් මේ ගීතත් සම්බන්ධ කරලා අපේ වැඩ අපි ඊළඟට තෝරාගෙන තියෙන්නේ ලක් මහත දේවානන්ද වෛද්‍යශේඛරයන් ගායනා කරන ගීතය ගෝණ දිලියට 50 දශකයේ අනුරාධ මෙතන තියෙනවා මොකද මැනිකේ මේ අනි කියන්නේ තාම නෑනේ රෑ වෙලා කියලා. නමුත් අපි වැඩසටහනම් දැන් රෑ වෙලා හොඳටම. එහෙම නැත්නම් ගීතේ රසවත්නේ. අපි දේවානන්ද වෛද්‍යසේකරගේ හඬට සවුන් දෙමු. මේ අලංකාර ගීතේ. Thank you. හරි. එනම් මිතුරනි අද අපේ වැඩසටහනේ සමුගෙන යන වෙලාව හරි නිසා තව එක ගීතයක් අපි ලබා දෙන ඔබට අපේ වැඩසටහනේ රස විඳින්න අවසන් ගීතය තෝරාගන්නේ ලතීෆ් බායි ගායනා කරන ගීතය. එච්චරදී දෙකෙන් 1940 දශකයේ බුදු ගුණ සීම අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී තිලක් චන්ද්‍රසේන වැලිකඩ මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. දිවි ඉපදෙලා වාසී ගුණ කාලේ සම්බදි වාසින්ගේ සිත් පිනවාලා රූපෙට ආලය පාසීනේ දුල්වන් අපමා මොසක් මහසද පඬිවි ඉපදීලා ವಾಸಿನಿ ಉಂಟಾನೆ ತಮದಿ ವಾಸಿಂಗೆ ಸಿಕ್ಕಿನವಾಲಾ कीवको न सिरी पीरा वासदी नाला लि करीरा ज्ञान कालो बा තුන්වන් අපමහ මොසත් මහසද පඬිවි ඉපදීලා වාසුදී උල්කාලේ සම්බදි වාතිල් වේ සිසු කෙනවාලා සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ 0.66යි 22.83යි 600 0.66යි අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා. අමරණීය මතක සුවඳ ග්‍රැමෆෝන් ගීතවලින් කතා කරන්න පිළිවෙන් අපි උත්සාහ කරනවා මේ ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයේ මේ රසවත් ගීත ඔබට උපරිමයෙන් රස විඳින්න අවස්ථාව හදලා දෙන්නේ. ඒ වගේම ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු දෙයක් තමයි දා ගුවන්විදුලියේ ඇසුණු ගීත අපිට අද අහන්න අවස්ථාවක් නැහැ කියලා. ඉතින් එවැනි ගීතත් රසබර ගීතන් නම් ඔබට අහන්න අපි මේ වැඩසටහනේ මේ අවස්ථාවක් හදලා දෙනවා. ඉතින් ඒ රසය මිහිරයි අද දවසේ ඔබ විඳින්න ඉන්නේ. අපි ඊළඟට අන්තර තෝරගන්නේ HMV ග්‍රන්ෆොන්ට දීගම් ගීතයක්. මේ දවස් වනස්පති ජීවිත සටන රචනා කළේ ඩී.ටී. ෆර්නෑන්ඩෝ සංගීතවත් කළේ එස්.එස්. වේදා. මේ ගායන යුවල අඬ ඔබට ඇහෙන විට ටිකක් අර සිංහලට නුහුරු ගතියක් දැනෙවිම් දකුණු ඉන්දියානු ගායිකා යුවලක් මේ මෝනි සමග ස්වර්ණලතා ගීතයකට යන්න කැමති. ඒ තමයි ආදරේ කඳුළු බිඳුව කියන අනුවර්තන නාමයෙන් අපි හඳුනාගත්තු ජේ.ඒ. මිල්ටන් පෙරේරා දා ගුවන්විදුලියට ගායනා කරපු නිතරම ඇසෙන ගීතයක් අපි තෝරාගන්නේ. කරුණාරත්න අධිශේඛර තමයි මේ ගීතය රචනා කළේ. ඔහුට සංගීතකයේ ටීඑෆ් ලතීෆ් සුවඳ මල් ළඟ පිපිලා කුමකට දුරින් හමන සුවඳ තමයි රසවත් වෙන්නේ වින්දනයක් ලබන්නේ මට එතෙන්ට යන්න විදියක් නැහැ දෙපිය නගා ඒ තරම් කඩුවපු මේ ගායන ශිල්පී විරහ වේදනාවේ සෝකාන්තයේ ජී මිල්ටන් පෙරේරා සිටියන්නේ පිය විනේ යුග මත හඳුන්වනවා කෙලෙස මගේ අතතොන් දිනුම් බමනවා සියුම් සිනිඳු පෙතිවනම් මහසරිසින් සිටිනා ළඟලිය අපි ගුවන් විදුලි ගීතයක් තෝරාගෙන තිබෙනවා. මේ ගීතයත් නිතර අපිට ඇහෙන්නේ නැති ගීතයක්. දැන් අර මිල්ටන් පෙරේරා රසවින්ද ගීතය වගේම ඉතාම රසවත් වුණු ගීතයක් විදිහට තමයි මේ ගීතයත් අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. වන්දරාජ. 60 දශකයේ අගභාගයේ මේ ගීතය ගුණට මුසු වුණා. අදත් ජනප්‍රියයි. ගාන ශිල්පියත් ගාන ශිල්පිනියත් ශ්‍රී ලංකාවේ ගායන ශිල්පී නාම ජනප්‍රියත්වයට පත් වූ ගායකයෙක්. මේ අරුණ ලාන්ත්‍රා සමග සුජාතා අත්නායක. කරුණාසබේසේකරන් වචනා කරපු මේ ගීතය සිසිර සේනාරත්නයන් සංගීතය නිර්මාණය කළේ. පිටේතු වෙල්ලදින් පිටි ගොඩගෙන ආයුතු වාගේ සැලේ පිටේතු ගීතවල තියෙන රිද්මයට වඩා ටිකක් වෙනස් වුණු රිද්මයක් තියෙන ගීතයක් තමයි තිලක් මහත් අපි ඊළඟට රස දෙන්නේ. විදිය වේග මානේ ගීතයක් වගේ වැටෙනවා මේ ගීත ජනප්‍රියයි 60 දශකයේදී රචනා කළේ සිරිල් ලේ සීල විමල සංගීතවත් කළේ මොහමඩ් සාලි ගීතේ තම ජනප්‍රියයි මේ ආර් සිවනන්ද ආදරියේ දන මුකුල් සිනා පාන එපානන මහදගෙන දුවන මේ කතා කියන ඇතදී ඔබගේ මූණ එපානන සුදෝ එපානන ආදරියේ නතන මුකුල් සිනා පාන පානන මහදගෙන දුවන ඊරි කතා කියන කැත දෙයි ඔබගේ මූණේ පානන සුදෝයි පානන මාව පොඩ්ඩක් සිනවෙන්නකෝ මං ආසවෙන්නේ සිනාවටයි සුදතව පොඩ්ඩක් සිනවෙන්නකෝ සිරියාව මුහුණේ වැඩි වෙන්නේ මේ සිරියාව මුහුණේ වැඩි වෙන්නේ මේ සුදෝ හිනා වෙන්නකෝ සුදෝ හිනා වෙන්නකෝ ආදරේ නැතන මුතුසිනා පාන එපවන්නන මහදගෙන දුවන මේරි කතා කියන්නේ එසදෙයි ඔබගේ මූණ එපවන්නන සුදෝ එපවන්නන ලස්සනයිනේ මිරි රසයි සුදෝය වගේම හිනා වෙන්න කොයි දැන් ලස්සනයිනේ මිරි රසයි සුදෝය වගේම හිනා වෙන්න කොයි හැදෙන්න සුන්දරි කන්දෙන්න මේ හැදෙන්න සුන්දරි කන්දෙන්න මේ සුදෝ හිනා වෙන්න කොයි සුදෝ හිනා වෙන්න කොයි ආදරියේ නතන මුකුළු සිනාපාන එපා අඳන්න මාහදගෙන දුවන්න මීරි කතා කියන්න කැට වෙයි ඔබගේ නෝන එපා අඳන්න සුබෝ එපා අඳන්න ආදරියේ නතන මුකුළු සිනාපාන එපා අඳන්න ගැටගෙන දුවන්න මේ කතා කියන්න කැත දෙයි ඔබගේ මූණේ පානන්න සුදෝයි සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා හරි මේ විදිහට එකින් එක ගීත අපේ රස විඳමින් ඔබට මේ රසයේ මිහිර සමීප කරන වෙලාවේ ඔබට පිළිවන් කතා කරලා ඔබ සමහරලාට එදා අහපු ගීතයක් අද අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. නමුත් අපිට මතක් කළොත් එහෙම අමරණීය මතක සුවඳ හරහා ඔබට ඒ ගීතය රස විඳින්න අපි අවස්ථාවක් හදලා දෙන්න කැමතියි. අපිට කතා කරන්න 066 22 600 066 22 601 අපේ දුරකථන අංක. අපි යමු ඊළඟට තවත් HMB ලේබලේ යටතේ නිකුත් වුණු ගීතයක් රස විඳින්න. ජස්බී රාණි සමග ධර්මදාස වල්පල. ඊට රචනා කළේ බිල්ෆර්ඩ් සිල්වා සංගීතෝපකලේ ටී ආර් පාපා. 60 දශකයේ මේ ගීතයේ ඇතුළත් තුන චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රිය වුණා. ඒත් වශයෙන්ම ඊටාත්ම සුන්දරයි. දිනෙත් පැහැබරයි. සවන් යුගල විකසිත වී ඇත. ඔබගේ සුන්දර දේහයේ ලාලිත රූපේ මට කතරම් මිහිරි දසුණක්ද. මේ යස් දේ රාණි සමග ධර්මදාස වල්පල. ಸಿರೆ ಸಿರೆ ಒಬ್ಬೆಲ್ಲ ಲಿಸರೂಪೆ ಶೋಭನವೇ ನಾವಿಲ್ಲ අපි ඊළඟට යන්නේ අල්හාච් මොහිදින් බෙක් ගායනා කරපු ගීතයක් වස්ස වෙදින්න. අන්රද මේ ගීතය ඉතාම දුර්ලභයි. අමරණීය මතක සුන්දර ගෙනෙන ප්‍රථම අවස්ථාව. මුතරණන් කරන ඒ තරම් ජනප්‍රිය ගීතේ නමුත් අපිට ලැබුණේ නැහැ. නමුත් අද ගීතය අපේ ශ්‍රාවකින්ට තිළින කරන්න හැකියාවක් ලැබුණා. කුඩා දරුවෙක් ඉදිරිය සුරතල් වෙනකොට කොයිතරම් gedara මිහිරියාවක් තියෙනවද? ඒ සිනහව, ඒ ටිකිරි බොළඳ ගතිය අපිට මිහිරක්. රචනාගේ කරුණාත් අභිෂේකර ශිවරින් සංගීතවත් කලේ ආර් මුත්සාමි ගීත ගායනා කලේ ගීත ලෝකේ පතක යෝධයා මොහිදීන් බෙක් මෙතන මේ ගීතත් සමගින් අපේ අම්මරේ මතක සෝදෙන් සමගින් යනවා බොහොම ස්තුතියි අදත් වැඩසටහන සහ නිෂ්පාදකවරයා තිලක්ෂාන්ද සේන වැලිකල මහත්මයාට අද තමරුණී මතක සුන්දර නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුටුව.